කුඩා ලොරි රථ, ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර් රථ ආදී අධික මගින් ප්‍රමාණයක් පටවාගෙන ධාවනය කිරීමෙන් වැළකිය යුතු වෙනවා. ඒ වගේම ට්‍රැක්ටර් රථ ආදී ප්‍රමාණවත් ආලෝකයක් සහිතව ධාවනය කිරීමද අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම සෙනඟ ගැවසෙන ස්ථානවලදී Tamanගේ වටිනා දේපල විශේෂයෙන්ම කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසකද ජනතාව වෙත මේ අවස්ථාවේදී දන්වා සිටිනවා.